හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද කාලේ අවස්ථාවේ හැටියට ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා ඉස්සුදානම් මේ කවුරුද දන්නවා ඒ අනුව මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් මම මේ ප්‍රශ්න අනුව අපි සාකච්ඡාට එළවෙමු. නමුත් අතර වාරේදී යම් කිසි කෙනෙකුට අහන්න බලන්න කියන්න මට ප්‍රකාශ කරන්න තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න කියනවාම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්නයක් ඔබ වහන්සේගේ ඊටයි ධර්මදේශනයේ භාවනාවේ ගැටළු ස්ථානයක් මනාවට විසඳී ගියේ ඊන භාවයටපත් වූ හිත නින්දට වැටෙන අවස්ථාවක් පිළිබඳව උපදේශනා කළේය. ඇතම අවස්ථාවේදී හරියටම නින්දටපත් වූවාද ඊටාගත නොහැකි අවස්ථා ඇති. කාලයේ ඉක්මකොස් තිබුණත් ඒ අවස්ථාවේ භාවනා යෙදී සිටියාද ලිංග ගොස් තිබුණේ දයන්න හරියට හිතාගත නොහැකි. මේ පහදා දෙන්නේ. ඒක මේ විදිහට මේ ජීවනයක් නිසා, තීන මිද්දේ නිසා මේ වගේ අපිට හම්බෙච්ච වටිනා භාවනා කාලයේ ජීලී ගියාද එහෙම නැත්නම් භාවනාමය අවස්ථාවක් නිසා නැත්නම් භාවනා යම් කිසි ජවනිකාවක් නැත්නම් භාවනාවේ අදාළ අංගයක් නිසා මේක උනාද කියන එක හරි අමාරුයි විස්තර කරන්න. නමුත් ඒක තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ දීන භාවය කියලා කියන්නේ හිත සංගී සංගවි ගන්නවා කියන එකයි. සාමාන්‍ය සිංහල අර්ථයේ ඉතින් මේ හිත සංගවි ගැනීම භාවනාගත අකමැත්ත නිසා එහෙම නැත්නම් හිතේ නැත්නම් කයේ වීර්ය අඩු වෙලා කායික වීර්ය නැති වෙලා චෛසික වීර්ය නැති වෙච්චාම සිද්ධ වෙනවා. ඒකකොට තීන මිද්දේ කියන මේ මිදිච්ච ගතියට වැඩ කරන්නේ තත්ත්වයට හිතපත් වෙලා ඒක නිින්ද කියන කුෂී ස්වභාවයට වැටෙනවා ඊට වැඩි වෙනස් වැඩ පිළිවෙලක් වෙනවා අපි කියන ඔය මේ එකම දෙයක් බොහෝ වේලා කරගෙන ඉන්නකොට ඒ දේ පිළිබඳව ඇති උනන්දු අඩු වෙන එක අපේ ස්වභාවයක්. එතකොට ඒ දේ මාරු කරනවා ඒකෙන් තමයි අපි ජීවිතය අලුත් කරගන්නේ මේ නවතාවයකටපත් කරගන්නේ. මේ නිසා සර්වඥ දේශනාවේ සර්වඥ සඳහන් කරලා තියෙනවා දුක අවබෝධ වෙන්නේ නැතුව වසන් වෙන්නේ මුවා වෙන්නේ මේ විදිහට අපි ඉරියව් මාරු කරන නිසා කියලා. ඒක මේ ඉරියව් වෙනවා නම් දුක කියන එක අවබෝධ කරගන්න ඉච්චර අමාරු නෑ. නමුත් අපි ජීවනට අවදාන තියෙනවා අපේ තර්ක ශාස්ත්‍රය හදාගෙන තියෙනවා අපිට පුළුවන් කාර්කමක් තියෙන නිසා අපි ඉරියව් මාරු කර කර කොහොම හරි මේ ඒ සැබෑ தත්ත්වේ මා කියන දෙයක් නැතුව ගත කරනවා. මේ නිසා භාවනා උපක්‍රමයක් විදිහට ඒකම අරමුණ දිහා බොහෝ වෙලා බලන්නේ කියන. එහෙන් බලන ඉන්නකොට චිත්ත වීර්ය තිබුණත් නැත්නම් කායික වීර්ය තිබුණත් අරමුණ නීරස වීම ඇති වෙන එක භාවනාවේ මේ පාණදී ආපෝෂ කරන ජීවුණු ලක්ෂණයක්. එහෙම නැත්නම් බොහෝ වෙලා කොයි එක උනත් බලනකොට ඒකට මේ තණ්හාව නෙමෙයි ඇති වෙන්නේ විරාගය එහෙම නැත්නම් මේ ඒ දේ පිළිබඳව මේ විරංජනය රංජනය කරන්නේ අරෝණ මාර්ගතුම වාර කරනකොට එනේන අරමුණට රංජනය කරනවා රාග කරනවා එකම අරමුණ දිහා බොහෝ වෙලා බලනකොට ඒක විරංජනය වෙනවා විරාගික සත්‍යයටපත් වෙනවා ඒ කියන්නේ බත් වේල කකා කකා යනකොට පිටින් පිට පිටින් පිට ඒ බත් පිටට බඩ පිටිගෙන එනකොට බත් වලට ආශාව අඩු වෙනවා වගේ. එන්නේ ඒකෙන් පේන්න පටන් අර ගන්නවා අපි ඉරියව් මාරු කිරීමෙන් තමයි මේ භවය ගැටවන්නේ. ඉරියව් මාරු කිරීමෙන් තමයි මේ සංසාර දුක ඇති ඇති බලන්න දෙන්නේ නැතුව වෙනස් කරන්නේ. ඒ නිසා ඒක පෙන්වන්න ඒකම පෙන්වන්න ඒකම අරමුණේ ඉඳ කියනවා. එතකොට අපිට භාවනා උපදේශක් විදිහට නැත්නම් ධර්ම දේශනාවල දකින්න හම් වෙනවා එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලා ඉන්නකොට හිත පස්සේ පස්සට යනවා හිත ලීන භාවයකටපත් වෙනවා ඒ ලීන භාවයටපත් වෙච්චාම මේ අරමුණ දිහා බලන්න එපා කරන නීරස කරන විරංජනීය කරන තත්ත්වපත් වෙච්චාම හිත සැඳවිලා ඒක හැබැයි භාවනාවේ ඒක විදියට බලන සම්මිය දෘෂ්ටියෙන් බැලුවොත් භාවනා දියුණුවක් මේක. හැබැයි ඒක දිහා වුණත් මිත්‍යා දෘෂ්ටිකින් බැලුවොත් වැරදි අදහසකින් ගත්තොත් අපි ඒකට නොමනා ප්‍රතිකර්ම කරන්න යන්නේ මහාන එකතන කරගෙන පටන් ගන්නවා. ඉතින් මේ එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ අරමුණේ ඇති වෙන නීරස භාවය නම් මේ ප්‍රශ්නෙට උත්තරේ ඒ යෝගාවචරයට ඒක සඳහා සූදානම් වෙලා යෑමෙන් මේක ක්‍රමයෙන් සිදුවෙන හැටි බලාගෙන යන්න පුළුවන්. ඉස්ලාම් බලනකොට අරමුණ විචිත්‍රයි මේ වෙනකොට හඳුනා ගන්න පුළුවන් පරිච්ඡේද කරන්න පුළුවන් පහු වෙනක ඔක්කොම ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔක්කොම නීරස කම්මැලි භාවයටපත් වෙන හැටි ඒ தත්ත්වය හඳුනාගන්නේ නැතුව කියන්නේ සූදානම් වෙලා යන්නේ නැතුව ඒක හඳුනාගන්නේ නැති වුණොත් ඉතින් ඒක පාරටම මේ නූතලා යනවා ජීන භාවයටපත් වෙලා ජීවිත වැගේ බවට යනවා ඉතින් ඒක නිසා එහෙම වෙනවා නම් ඒදී තමන් සහතික කරගන්නේ අනිත් දවසෙත් ඒ වගේම භාවනා කරලා අරමුණේ ඇති වෙන මේ පරිණාමය අරමුණේ ඇති වෙන රූපාන්තරණය හොඳට බලන්න හිටියොත් අරමුණ ඒකාකාර වීම නිසා වෙනදා ඇති වෙන උනන්දුව අඩු වෙන ගතිය වෙනුවට මේක භාවනාවේ ජීවුණාවක් මේක තමයි සර්වඥාන්සේට අපට පෙන්වන්න ඕනෙලා තියෙන්නේ මම ඒක තමයි දකින්නේ කියනකොට ඒ සම්මියක් දෘෂ්ටියෙන් බැලුවොත් සම්මිලිකම වෙනකොට උනන්දුවක් පහළ කරගන්න පුළුවන්. වහක වෙන්නේ ඉඳ තියෙනවා. ඒකෙන් තමයි අපි භාවනා ගැඹුරට යන්නේ. ඉතින් ඒක නිසා මතක් කරනවා භාවනා දැනුම නැත්නම් භාවනා ලෝකේ සර්වඥාසේ විස්තර කරපු දැනුම තුන් ආකාරයට විස්තර කරනවා තීරණ පරිඥා පහාන පරිඥා කියලා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා අවස්ථා තුනකට විස්තර කරනවා මේ මේ සංසිද්ධියට සම්බන්ධව. මේ ඥාත පරිඥාව කියලා සඳහන් කරන්නේ ඥාතය කියලා කියන දැනුම නැත්නම් දන්නා කියන එක අදහසක් තියෙන්නේ ඥා කියන ධාතුවෙන් මතුවෙච්ච එකක් ඥාත පරිඥාව කියලා අදහස් කරන්නේ ද්‍රව්‍යවල නැත්නම් නාම රූපවල නැත්නම් තවගේ කියන රූප විතරයි නමුත් නාම රූප දෙකේම එකිනෙක වෙන්කොට දැන ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ පෞද්ගලික ලක්ෂණ කියන ඥාත පරිඥාව කියලා. ඒක නිසා භාවනාවේදී මුලදී ආධුනිකයර කියන්නේ පුළුවන් තරම් රූප ධර්ම ගත්තොත් හත වියාපෝතේ යෝ වායෝ එහෙම නැත්නම් වෙන කහ පාට නිල් පාට කොළ පාට රතු පාට එහෙම නැත්නම් ආකාර සතහන් ඒවා පුළුවන් තරම් සවිස්තරව බලන්න කියන ඥාන පරිඥාය කොහොසත්